මේ සතර රූප උපදවන හේතු ඒ සමුත්ථාන කීවේ ඒ හේතු කියන තේරුම රූප උපදවන හේතු හතර ඒ ඒ හතරින් සත්‍ය කාමාවචරං රූපාවචරං චේති පංචදීසති විධම්ති කුසලා කුසල කම්ම මවිසංකතං අධ්‍යාත්මික సంతානේ සම්ම සමුත්ථාන රූපං පටිසන්ධි උපාදාය කනේ කනේ සමුත්ථාපේති ඒ අතුරෙන් කාමාවචර රූපාවචර කියන මේ කුසල කුසල කර්ම කාමාවචර රූපාවචර කුසල කුසල කර්මයේ කියන විට ඒ ලැබෙනවා <clears throat> කියද්ද 25 කාමාවචර කුසල කුසල කම්ම කියද්ද කාමාවචර කුසල කුසල කර්ම 20යි 20යි ඒ පාපා අර අකුසල් සිත් 12ක් කුසල් සිත් 8ක් රූපාරති පහයි පංචදීසති විධම්ති කුසල කුසල කම්ම මබිසංකතං අධ්‍යාත්මික సంతාලේ අම්ම සමුත්ථාන වූ අධ්‍යාත්මික సంతානිය කියන්නේ ඒ එක එක පුද්ගලයෙකුගේ ශරීරෙහි කියන එක సంతානෙහි කම්ම සමුත්ථාන රූපං කර්මයෙන් උපදවන රූප කර්ම හේතු කොටගෙන ඇතිවන්නා වූ රූප. පටිසන්ධි මුපාදාය. ප්‍රතිසන්ධිෙහි පටන්. ප්‍රතිසන්ධිෙහි පටන් ඛනේ ඛනේ සමුත්ථාපි ක්ෂණ ක්ෂණෙහි කී උපදවන්නේ. එතන ක්ෂණ ක්ෂණ කීවේ කුඩා චිත්තක්ෂණ. ඒ කුඩා චිත්තක්ෂණ කීයක් තිබෙනවද එක සිතක? එක සිතක තුනක් තිබෙනවා. උපාද පිටි භංග කියලා උදාක්ෂණ තුනක්. දැන් කර්මජ රූප උපදින්නට පටන් ගන්නේ කර්මජ රූප ලැබෙන ඒ භවවල ප්‍රතිසන්ධි සිතේ පටන්. ඒ කියන්නේ ප්‍රතිසන්ධි සිතේ සිතින් රූප උපදවනව නෙවෙයි. ප්‍රතිසන්ධි සිත කර්මජ රූප උපදවනවයි කියන එක නෙවෙයි ගත යුතු. ප්‍රතිසන්ධි සිතින් රූප උපදවන්නේ නැහැනේ. රූපජනක හේතු දක්වන තැනදී සිතත් එක හේතුවක්. රූප උපදවන හේතුවක්. නමුත් ප්‍රතිසන්දිස්සිත ඇති නොවි ඒ ඒ රූප උපදින්නට බෑ. ප්‍රතිසන්දිස්සිතා ප්‍රතිසන්දිස්සිතේ කීවේ යම්කිසි කර්මයක විපාක සිතක් ප්‍රතිසන්දිස්සිතෙන් ලැබෙන විපාක සිත. ඒ විපාක සිත කර්මයක විපාකයක්. අනේ කර්මයක විපාකයක් ලැබෙන ප්‍රතිසන්දී සිතෙන්ම කර්මයෙන් උපදවන කර්මජ රූප ටික. ඒවට කියන්නේ නෑ විපාක. විපාක කියන වචනය පාවිච්චි කරන්නේම යොදන්නේම මේ චිත්ත චෛතසික ධර්ම පිළිබඳවම. ඉගේ කුසල් අකුසල් කියන ඒවාට කියනවා කර්ම කියලා. ඒ කුසල් අකුසල් ඒ කර්ම වල විපාක වශයෙන් ගන්නේද චිත්තයි. ඒ නිසානේ විපාක සියල්ලම අපි ඉගෙන මුලදීම දැනගත්තම විපාක 30ක්ද ඔක්කොම 36ක් කියලා. ඒ 36න් ලෝකෝත්තර විපාක හතරක් කියලා. ලෝකෝත්තර විපාක අනිත් විපාක 32ම ලෞකික විපාක. ඒ ලෞකික විපාක 32 අතුරෙන් ප්‍රතිසන්ධි කෘත්‍යයෙන් ලැබෙන විපාක සුත් තිබෙන්නේ කීයද? ප්‍රතිසන්ධි කෘත්‍යයෙන් ලැබෙන 19ක්. ප්‍රතිසන්දි කෘත්‍යවත් විපාක සිත් දෙන්නේ 19යි. ඒ වගේ ප්‍රතිසන්දි භවං උචිත කෘත්‍යයන් සිදු කරන සිත් ඒ 19 ඒ 19න් කාමාවචර ප්‍රතිසන්දි දිවෙනවා කියන්නේ 10ක්. රූපාවචර ප්‍රතිසන්දි 5යි අරූපාවචර ප්‍රතිසන්දි 7යි. එයින් කාමාවචර රූපාවචර කියන මේ ප්‍රතිසන්දි ලැබෙන විටම ඒ ප්‍රතිසන්දි සිත ලැබෙන විටම ඒ ඒ භවයට අදාළ කර්මජ රූප අතුරෙන් ඒ රූප භවයේ නම් ප්‍රතිසන්දි සිත හා පෙරපසු නොවි එහි ලැබෙන සියලුම කර්මජ රූපයි ප්‍රතිසන්දි සිතත් සිත උපදිනකොටම උපදිනවා ලැබෙනවා මිනිස් ලොව මව් කුසෙහි ප්‍රතිසන්දි ගන්නා සත්වයන් පිළිබඳ. ඒ කියන්නේ මිනිසුන් ඔය තිරිසන් ආදි සතුන් ඒ මව් කුසක ප්‍රතිසන්දි ගන්නා අයට සියලුම කර්මජ රූප එකවර ලැබෙන්නේ නැහැ. ප්‍රතිසන්දි සිතහ පෙරපසු නොවි සියලුම කර්මජ රූප ලැබෙනවා. ඒ කර්මජ රූප අතුරෙන් අපි කාය භාව වස්තු කියලා දස කලාප තුනක් එහෙම නැත්නම් ඒ උඩක් පිළිසෙන්නේ වැඩි ගන්න අඩු ගන්නේ ඒ භාව දසකයේ හැර කාය දසක වස්තු දසක කියන දසය කලාප දෙකක් කියලා දැන් ඒ කර්මජ රූප ප්‍රතිසංදි සිත ලැබෙනකොටම ලැබීම පටන්ගෙන දැන් ඒ මව් කුස ප්‍රතිසන්දි ගන්න ආය පිළිබඳව අපි කියවල තුනක් කියලා. ඒ උඩත් පිළිසයි අපි ඒ තුන ගැන සැලකතොත් කාය දසකය, භාව දසකය, වාතු දසකය. ඉතින් කර්මජ රූප වශයෙන් ඒකාන්ත කර්මජ රූප වශයෙන් දක්වන්නට පිළිෙන්නේ කාය ප්‍රසාදය භාව රූපය හා අධේ වස්තු රූපය ඒ තුන. දැන් මේ කර්මජ රූප තුන ප්‍රතිසංදිසිත හා පෙරපසු නොවි. ඒකට ප්‍රතිසංදිසිතට ඉස්සෙල්ලක් නෙවේ ප්‍රතිසංදිසිතට පස්සේ. ප්‍රතිසංදිසිතේ උපාදක්ෂණය ඒ කර්මජ රූපයන්ගේද උපාදක්ෂණය. අන්න ඒනේ ඒ කර්මජ රූප හටගන්නේ යම් වේලාවක නම් එවේලේ සිට ක්ෂණයක් ක්ෂණයක් පාස ලැබේ ක්ෂණයක් කීවේ උඩා ක්ෂණයක් පාස ඒ කර්මජ රූප එදේ එතකොට ප්‍රතිසංසිත යා අපි මෙහෙම ප්‍රතිසංසිත දක්වනවා නම් ඒ ප්‍රතිසංසිතේ ලක්ෂණ තුනක් තියෙනවා ඒ ඒ කර්මජ රූප තුන ප්‍රතිසන්දි සිද්ධියේ උපාදක්ෂණයෙන් හද ගන්නවා, ප්‍රතික්ෂණයෙන් හද ගන්නවා, සංගක්ෂණයෙන් හද ගන්නවා. ඊළඟට පළමු භවයේ සිද්ධියේ උපාදක්ෂණයෙන් ප්‍රතික්ෂණයෙන් භංගක්ෂණය. මේ කර්මජ රූප දිගටම ඉපදෙන. එහෙනම් ඒ කණේ කණේ කිව්වේ ඒකයි ක්ෂණක්ෂණෙහි ඒ කර්මජ රූප කියලා. ඊළඟට එන්නේ <clears throat> ආරුප්ප විපාක විපංච විඥාන වජ්ජිතා මේක ඔය විදිහට තේරුම් ගන්න. ආරුප්ප විපාක විපංච විඥාන වජිතං පංච සත්ත්‍ති විධම්ති චිත්තං. චිත්ත සමුත්ථාන රූපං පඨම භවංග මුපාදාය ජායන්තමේව සමුත්ථාපි. කනේ කනේ නෙවේ. ජායන්තමේව. ඒ කියන්නේ ආරුප්ප විපාක කියන අරූපාවචර විපාක සිත් හතර. ඒ හතරක් විපංච විඥාන විපංච විඥාන දෙකක් විඥානයක්. එතකොට 14ක් වෙනවා. ඒ 14 වජ්ජිකං හැර පංච සප්පති විධම්පි චිත්තං පංච සප්ප 75ක් වූ සිත් චිත්ත සම්පාන රූපං චිත්ත හේතු කොටගෙන උපදනා වූ රූප ප්‍රථම භවංග මුපාදාය ප්‍රථම භවංගයේ උපාදාය ඒ කියන්නේ උපාදක්ෂණෙහි පටන් ජායන්ත මේව. ජායන්ත මේව කියන්නේ සිද්දක උපාරක්ෂණය හිදීම. දැන් දැන් මේ මේ කර්මික රූපණා චිත්තජ රූප දක්වන්නට මේ වේලාවේදී චිත්තජ රූප නැහැ. මේ පටිසම්භී සිතේ උපාදක්ෂණ, පිටික්ෂණ, භංගක්ෂණ කියලා ක්ෂණ තුනක් තියෙනවා. ඒ කාලයේ තුලදී චිත්තජ රූප නැහැ. චිත්තජ රූපෝපදීකට පටන් ගන්න ප්‍රථම භවංගයේ උත්පාදකය. ඉතින් මුලදී උපදීන්නේ අර සුද්ධාස්තකේ ඥානස්තකේ. ඉතින් මේ මේ කියන්නේ උපදින්නේ නැහැ. චිත්තජ රූප. භවංගයේ ඒ භංගක්ෂණයේදී උපදින්නේ නැහැ. ඊළඟට ඇයි කියනවා භවංගය. ඒක උපාදක්ෂණයේදී චිත්තජ රූප උපදිනවා. දෙතියේදී නෑ භංගයේදී නෑ. අනේ ඒකයි කියන්නේ ජායන්ත මේව සම්ථාපි. ජායන්ත. ඔව්. ජායන්ත මේව සම්ථාපි. ඒ ප්‍රථම භවංග සිතේ පතන් චිත්තජ රූප ඉදීම ආරම්භ වන්නේ ඒ චිත්තජ රූප උපදින්නේ සිතක උපාදක්ෂණෙහි පමණයි. ඉතින් ඒ එකතු වෙන්නේ ඉතින් ආයු කාලේ පවතින. ආයු කාලේ ගත කරමින් සිට චිත්තක්ෂණ 17 කින්නම් ඒ ප්‍රථම භාව. දැන් ඔය අතරේ යම් කිසි චක්කු විඥානාදී සිත් උපදිනවා මව කුසින් දිවි වෙලා ඉතින් පස්සේ චක්කු විඥානාදී සිත් උපදිනවා එහෙම චිත්ත වීතියක දැන් චිත්ත වීතියක් ප්‍රස්තාර කරන විට මේ පිළිම විපරීතයේ ප්‍රස්තාර ස්ලාමී පිටක්ෂණ 17ක් වෙනකන් විශේෂිත පිටක්ෂණ 10 දැන් මේ චිත්තජ රූප පිළිබඳව කතා කරන විට මේ අපේ භවයේ උපාදක්ෂණයේ චිත්තජ රූප උපදිනවා. සල්න සල්නේදී උපාදක්ෂණ නැම චිත්තජ උපාදක්ෂණ අන්තර්දාර වර්ගයේ උපාදක්ෂණ චක්කු විඥානයේ උපදින්නේ නැහැ. චිත්ත රූප උපදින්නේ නැහැ. ඒක මොකද චක්කු විඥාන සිතින් උපදවන්නේ නැtei කියලා අපි ඉගෙන ගත්තා. විපංච විඥාන වල. ඊළඟට සම්පටිච්ඡ දේ උපදිනවා. සම්පීර්ණ මුක්තපල දවර සදාවන්න ඒවයි අන ඒ සිත්වලදී උපාදක්ෂණයේදී චිත්තජ රූප ලැබෙනවා. ඒකයි ජායන්තමේව සම්ප්‍රාප්තිය. දැන් කර්මජ රූප නම් දැන් කර්මජ රූප ගැන සම්බන්ධ මේ සම්බන්ධ කොට කතා කරනවා නම් මේ හැම ක්ෂණයකදීම කර්ම දෙනවා. ඒ කර්ම දෙනවා. දැන් අපි කියන්නේ උපත ලැබපු කෙනෙක් ජීවත්ව සිටින කෙනෙක් චක්කු විඥානාදී උපදින අවස්ථාව. ඒ චක්කු විඥානාදී දැන් අපිට චක්කු විඥානාදී උපදින. ඒ ඒ චක්කු විඥානය උපදිනකොට චිත්තජ රූප උපදින්නේ නැහැ. නම් චක්කු විඥානය උපදින්නේ චක්කු විඥානය අතුරු කරන්නේ කර්මජ රූපයක් නෙවෙයි. චක්සු ප්‍රසාදයෙන් ඒ ප්‍රසාද රූප පිළිබඳ තත්ත්වය කුමක්ද? ඒවා හටගත්තේ යම් වේලාවක නම් පටන් ගත්තේ. එතෙන් සිට නොනවතීම හටගන්න. හැම හැම කුඩා ක්ෂණයක් පාසාම හටගන්න. චක්කු විඥාන සම්පතිච්ඡන සම්පති ඒ සිත සම්බන්ධ නැහැ ඒක. සිත නිසා නෙවෙයි ඒවා උපදින්නේ. ඒවා උපදින්නේ කර්මය නිසා. ඒ කර්මයෙන් උපදවන රූප කර්මය නිසායි ලැබෙන්නේ. ඒ නිසා සිත සමහර විටක සිත සිත සිතේ ඉදීම නවත්වපු අවස්ථා තිබෙනවා. දැන් මේ නිරෝධ සමාපත්තියට සමවැදීම ගැන අපි කතා කළා. ඒ නිරෝධ සමාපත්තියට සමවැදී සිටින කාලය තුලදී චිත්තජ රූප උපදින්නේ නැහැ. මොකද සිත නැහැ. සිත නවත්තලා සිතේ ඉදීම ඒ ධ්‍යාන බලයෙන් නැත්නම් ඒ නිරෝධ සමාපත්තියට සමවැදී සිටින කාලය තුලදී සිත් උපදින්නේ නැහැ. හැබැයි චිත්තජ රූප උපදින්නේ නැහැ. බාහිර රූප උපදිනවා. කර්මජ රූප ඔක්කොම ලැබෙනවා. කර්මජ රූප නොනවත්වීම උපදිනවා. ඒවා මේ දැන් සිත් කර්මජ රූප ලැබෙනවා වගේම ඒ අවස්ථාවේදී කර්මජ රූප ලැබෙනවා. ඒ මොකද සිත නෙවෙයි ඒ කර්මජ රූප උපදවන හේතුව කර්ම. ඒ කර්මයේ වශයෙන් ගන්නෙ මොන කර්මයේද? අතීත කර්මයේ ප්‍රතිසම්පදීමට ඒක උපතාවෙහිදී අපි ඉගෙන ගන්නේ නානාක්ෂණික කර්මස්පස්තියේ. දානාක්ෂණික කර්මස්ස. ඒ අතීත නානාක්ෂණිකයේ කියේ වෙන වෙනත් ක්ෂණ අතීතෙහි කරන ලද කර්ම. මේ වර්තමාන කර්මයක් නෙවෙයි. අතීත කර්මයකින් උපදවන රූප. ඒ කර්මජ රූප. ඉතින් ඒ කර්මජ රූප හතගන්නට ආරම්භ වූයේ යම් වේලාවක නම් දැන් අපි දන්නවා චක්කු ප්‍රසාද, සෝත ප්‍රසාද, ධාන ප්‍රසාද, ජීවහ ප්‍රසාද කියන මේවා මෞකුස ප්‍රතිසන්දි ගන්නා කෙනෙකුට ඒ ප්‍රතිසන්දි සිතත් සමගම ප්‍රතිසන්දි සිත ලැබෙනකොටම ලැබෙන්නේ නැහැ. ඒවා ලැබෙන්නේ පස්සේ. ඒ කියන්නේ අර සති 11ක හැබැයි 77 වෙනි දිනේදී කියලා අභිධර්ම පොත්වල සඳහන් කරන්නේ චක්කු සෝත ධානි දිවා කියන ඒවා ලැබෙ. ඉතින් අන්න ඒ ලැබෙන්නට පටන් ගත්තේ යම් වේලාවක නම් ඒ වේලේ සිට හැම ක්ෂණයක් පාපාම හැම කුඩා ක්ෂණයක් පාපාම ඒ චක්සුත් ප්‍රසාදාදී කර්මජනක උපදිනවා. ඔව් oh, ඒවත් උපදිනවා. ඒ ඒ කම්ම සමුත්ථාන උපදිනවා. කම්ම සමුත්ථාන උපදින රූප. ඒ දැන් මේ කතා කරන්නේ ඒව ගැන නෙවෙයි. මේ කතා කරන්නේ කර්මයෙන් උපදවන රූප, සිතින් උපදවන රූප. ඒකට කර්මයෙන් උපදවන රූපය කියලා ගන්න විට ඒ කර්මජ රූප. ඒ කර්මජ රූපයන්හි තිබෙන තේජෝ ධාතුව පිටි පිටියට පැමිණි කලෙහි ඒ තේජෝ ධාතුව උපදවන රූප තිබෙනවා. දැන් ඒ නිසා තමයි උතුජ රූපේ කියන කොටස මේ ශරීරෙහි ඉතා වැඩි තිබෙනවා. ඒ උතුජ රූප ඒ කියන්නේ උතුජ කලෙබරේන ඉතිරිවන්නේ. මේ කමඩියාවටපත්. ඉතිරිවන්නේ උතුජ රූප කලෙබරය. ඒක තමයි සමහරු කියනවා මරණයට පස්සේ බරයි කියලා. බර වැඩි කියලා. ඒක නෑ නේද? නෑ ඒ ඒ දෙන්නේ ඒ ශරීරය තමයි. මේ ආහාරජ අනිත් එක සිත සිතජ රූප ආහාරජ රූප කියන එක. ඒක වෙන මෙතන ඊළඟට කියනවනේ. ඉදිරියට ඒක එන්නේ ඕජා සංඛාතෝ ආහාරෝ ආහාර සමුත්ථාන රූපං අජ්ජෝ හරණ කාලේ ථානපත්තෝ සංඛ්‍යාතේ ඒ කියන්නේ ඕජා සංඛ්‍යාත වූ ආහාරය ඒ කියන්නේ ආහාර ඕජාව දැන් මෙතන ආහාර කියන එකෙන් අදහස් කරන්නේ බත් මාළු ආදී ඒවා නෙවෙයි ඒ ඒවා තමයි ආහාර අපි ආහාර කියන්නේ ඒවනේ ඒවා නිකන් තිබුණාට අපිට රූපෙන්නේ නැහැනේ ඒවා ශරීරගත කරනවා. ඒ කියන්නේ කනවා, බොනවා. එවිට ශරීරෙහි තිබෙන අභ්‍යන්තරිකව තිබෙන කර්මජ ඕජාවක් සමග එක කියලා ඕජාවය පටන් ගන්නකොට සිව් වෙලා හිටගෙනද ඈ ඒ ඒ පක්කනේ අතුලට ගියාට පස්සේ ගිහිල්ලා දිරවන්නට ඒ කියන්නේ ඒ රූප උපදවන්නට පටන් ගන්න. ඔව්. ඉතින් ඒවා දැන් අපි ගන්න මෙහෙම. මේ අපි නම් ඉතින් මොන හරි කපලා කොටලා අඹරලා එහෙම නැත්නම් උයලා කනවානේ. දැන් ණය මැඩිය තුල ගිලින. ඒ මැඩියව ගිල්ල හැටියෙම ආහාර රූප උපදිනවා නේද? මැඩියා මැඩියාගේ සැටියෙම ඉන්නවනේ ඇතුළේ. යම් වේලාවක මැඩියා කැඩිලා දිදිලා ආහාර කෘත්‍ය සිදු වෙන අවස්ථා තිබෙනවා අන්න ඔව් එවේලේ සිට තමයි මේ ආහාර රූප උපදවන්නේ. ආහාර රූප. ඒ වගේ මේ අපි කනබන ආහාර ශරීරගත වී ඒවා කර්මජ ඕජාව කර්මයෙන් අත්ගන්නා ඕජාවක් සමග මුසු වී ඊළඟට ආහාර රූප උපදවන. අනේ ආහාරයෙන් උපදවන රූප තමයි ආහාරජ රූප කියන්නේ. ඒකට ආහාරය කියන්නේ අර ඕජාව. ඒක ඒකට කියනවා බාහිර ඕජා කියලා. නමුත් මේ බාහිර ඕජාව පමණක් රූප උපදවන්නට සමත් නෑ. මේ බාහිර ඕජාවෙන් බෑ. දැන් සමහර විටක මේ බාහිර ඕජා වශයෙන් ගනු ලබන ඔය ඖෂධීය යමක් හෝ මිය ගියාට පසු ශරීරගත කළාට ඒ ආහාර කෘත්‍යය සිදු කරන්නේ නැහැ. සිදු කරන්නට බෑ. ඒ මොකද කර්මජ ඕජාව නැති. කර්මජ ඕජාව පිරෙන්නට ඕන. ආහාර ඒ කෘත්‍යය සිදු කරන්නේ. අම ඒ ආහාරය ඊට ඒක එන්නේ අපිට මේ පාඨ වලින් තව ඉදිරියට. ඊළඟට මේ අරූපාවචර විපාක සිත් හතරක් විපංච විඥානයක් කියන ඒ ඒ 10 14 හැර ඉතිරි සිත් 75න් රූප උපදවනවා ඒ සිත්වල උපාදක්ෂණෙහි. දැන් මතක නැහැ ඒ චිත්තජ රූප. ඊළඟට චිත්තජ රූප පිළිබඳවම තව කාරණයක් දක්වනවා. සත්ත අප්පනා ජවන. ඉරියාපතම්පි සම්මාමි. ඒ ඒ ඒ අතුරෙන් නැත්තම් දැන් කියපු සිත් පිළිනවනේ 75ක් කියලා. ඒ 75 අතුරෙන් අප්පනා ජවන. අර්පණා ජවන. දැන් බලන්න අපි අර ඉස්සෙල්ලා ඉගෙන ගත්තනේ අර්පණා ජවන් කියලා. ඒවා ගණන් වශයෙන් දෙන් කරගෙන අපි ඉගෙන ගත්තා. දැන් ඒවා දැනගෙන තිබුණාම ඒක පාරටම අපි දන්නවා අපනාජවන් කියන්නේ මොනවද? කීයක් තියනවද? 26ක්. අපනාජවන්. ඒ රූපාවචර අරූපාවචර කුසල් නවය. ඊළඟට රූපාවචර අරූපාවචර ක්‍රියා නවය. ලෝකෝත්තර කුසල් සහ විපාක නැත්නම් මාර්ග සිතා ඵලකුත් ඒවා තමයි 26. ඒ 26ට කියනවා අර්පණා ජවන්ත. ඒවා ජවන්තිත් අත්තනා කියලා ඒවට නම් දී තිබෙන්නේ විතර්කයේ මුල් තැනටගෙන ඒ ඒ ධ්‍යානවලට මාර්ගවලට ඵලවලට පැමිණීමට විතර්කයේ තියෙන උපකාරකත්වය මේ සලකා ඒවට දී තිබෙන නම තමයි අත්තනා ජවන්ත. විතර්කයේ නැතිව උපදවන්නට බැහැ ඒවා. අනේ අර්පණා ජවන් 26 ඉරියව්ව පවත්වන ඉරියව් කියන්නේ ඉඳීම සිටීම ඇවිදීම සයනය කිරීම කියන ඒ ප්‍රධාන ඒවා ප්‍රධාන ඉරියව්. ඉතින් ඒ ප්‍රධාන ඉරියව් වලට ඉරියව් වල තව ඒවා ඒ ඉරියව් ඒ ඉරියව් වලට සම්බන්ධ ඒවා තිබෙනවා. දැන් අපි චේතොන් අපි මෙන්න ඉඳගෙන ඉන්නේ. ඉඳගෙන හිටගෙන ඉන්නවයි කියන විට ශරීරය කෙලින් තබාගෙන ඉන්න එකක් නෙමෙයි. ඉතින් කෙනෙක් ශරීරය නමාගෙන හිටියොත් ඒකත් එක ඉරියව්වක් නේ. ඒ ඒක අර ප්‍රධාන ඉරියව් වලට ගැන්නේ නැති වුණාට එයත් ඉරියව්වක්. ඒ ඉරියව්වක්. අන්න ඒ විදිහේ කවර හෝ ඉරියව්වක් යම් වේලාවක Taman ඇති කරගත්තා නම් ඒ ධ්‍යාන අර්පණා මාර්ග, ඒ කියන්නේ අර්පණා ජවන් වශයෙන් ලැබෙන ඒ ධ්‍යාන සිත් වලින් එහෙම නැත්නම් මාර්ග සිත් වලින් ඵල සිත් වලින් අර ඉරියව්ව වෙනස් නොකොට දරන. ඒ ඉරියව්ව වෙනස් කරන්නේ නැතුව ඒක පවත්වාගෙන යන්නට පුළුවන්කම ඒ අර්පණා ජවනයන්ට තිබෙනවා. ඒ නිසායි අර්පණා ජවනං ඉරියාපතම්ති සම්නාමේති. ඒ සම්නාමේති කියන්නේ ඉරියව්ව ඇති කරනවා කියන එක නෙවෙයි. ඒ වෙන සිතකින් උපදවපු ඉරියව්ව දර. ඒ ඉරියව්ව වෙනස් කරන්නේ නැත්නම් ඒක පවත්වාගෙන යනවා. ඇවිදීම ඔව් ඇවිදීමේ කියන විට ධ්‍යාන සිත උපදවාගෙනම ඇවිදිනවා කියන්නට බෑ. ඒ දැන් එහෙම ඒවා කරන්නට බෑ. ඇවිදීම් ආදිය කරන විට අපට උපදින්නේ මේ කාමාවචර ජවන්නේ කාමාවචර දැන් බොහෝ සෙයින් මේ ඉරියව්ව වශයෙන් පවත්වන්නේ ඉඳීම සිටීම ඇලවි සිටීම කියන ඒවා ඒ ඉරියාපතම්පි සම්නාම දැන් ඒක තේරුම් ගන්නට පුළුවන් ඒ ඒ අර්පණා ජවන් වලින් විතරක් නෙවෙයි ඉරියව්ව පවත්තන. දැන් අපිට ඇති සිත්වල දැන් අපි මේ ඉරියව්ව දරාගෙන සිටින්නේ. දැන් ඒ ඉරියව්ව පවත්වන්නටයි කියලා වෙනම සිත් උපදවන්නේ නැහැ මේ වෙලාව. යම් කිසි සිතකින් තමයි මේ ඉරියව්ව අපි ආරම්භ කරේ. මේ පටන් ගන්නනේ. ඇවිල්ලා ඉඳෙව්වා. ඊළඟට ඒ ඉරියව්ව මේ අනිත් කාමාවචර ජවන් සිත් වලින් දරනවා. දරන. මෙතන විශේෂයෙන් කීවේ අර්පණා ජවන් ඒ වෙන කාමාවචර සිත් වලින් උපදවන ලද ඒ ඉරියව්ව පවත්වාගෙන යනවා. ඒවා වෙනස් කරන්නේ නැතුව ධර්ම. දැන් කාමාවචර සිත් අතුරෙන් ඔය භවංග කෘත්‍යවත් සිත් තිබෙනවානේ භවංග. ඒ ප්‍රතිසන්දි භවංග කිසි කෘත්‍යවත් සිත් වල භවංග. ඒ භවංග සිතේ එහෙම ඉරියව් දරන බවක් නැහැ. ඒ නිසා තමයි දැන් කෙනෙක් වාඩි වෙලා සිටින අවස්ථාවේදී එතනත්තාට නිින්ද ගියොත් ඒ කියන්නේ සිත භවාංගගත වුණොත් දිගටම විචිත වීති ඉදීමක් නැතිව. එවිට අර ඉරියව්ව දරන්නට බෑනේ. ඒ නිසා මේ නිදාගෙන ඉන්න එහෙම ඉන්න කෙනෙක්ගේ ශරීරය ඉදිරියට නැමෙනවා, පසෙකට නැවෙනවා, දෙල්ලා ආදිය තෙලෙනවා ඉදිරියට පස්සට හෝ ඒ වෙන්නේ අර භවාංග සුඛයෙන් මේක කරන්නට බෑ. මෙතන මේ ඉරියාපතම්පි සන්නාමේති කියලා දැක්වේ අර්පණා ජවං. ඊළඟට වොත්තපන. වොත්තපනේ කියේ මනෝද්වාරා වර්ජන සිත කාමාවචර ජවන කාමාවචර ජවන කීයද 29 29ක් තියෙනවා නේ අකුසල් 12යි කුසල් 8යි ක්‍රියාසිත 9යි හසුතුප්පාදයක් එක්ක ක්‍රියාසිත 9 ඒ කාමාවචර ජවන් හා අභිඥා අභිඥා සිද්ධියක්ද කියනවා. අභිඥා සිද්ධ දෙකක් තිබෙනවා. මේ දෙක කුසල අභිඥාවයි ක්‍රියා අභිඥාවයි. ඒ අභිඥාව වශයෙන් ලැබෙන්නේ මොන සිද්දද? පංචම ධ්‍යාන සිද්ද. පංචම ධ්‍යාන සංඛාතා අභිඥා කුසලං චේති කියලා. පංචම ධ්‍යානයයි කියනු ලබන අභිඥා කුසලය. ඒ කියන්නේ අභිඥා වශයෙන් උපදවන්නේ පංචම ධ්‍යානය. අභිධර්මයේදී අපි පංචක ණය වශයෙන් ඉගෙන ගන්න ඒ පංචම ධ්‍යානය. ඒ සූත්‍රාන්තික ක්‍රමයේ නැත්නම් ඒ චතුෂ්කමයේ හැටියට චතුර්පත්‍යාව. ඒ අභිඥා කෘත්‍යය සිදු කරන්නේ. අභිඥා කෘත්‍යයෙන් ලැබෙන අවස්ථාවලදී. ඒ සෝමනස් කාමාවචර ජවන අභිඥාපන විඤ්ඤාප්පන්ති විඤ්ඤාප්තින්ති සමුක්ඛාපෙන්ති. විඤ්ඤාප්තිಯಿಂದ උපදවන. ඒ විඤ්ඤාප්තියෙන් උපදවනවා කියන්නේ කාය විඤ්ඤාප්ති වචී විඤ්ඤාප්ති. කාය විඤ්ඤාප්ති වචී විඤ්ඤාප්ති උපදවනවා කාම වොත්තපණය, කාමාවචර ජවණය හා අභිඥා සිත් දෙක. වොත්ත ව්‍යවස්ථාපන කාමාවචර ජවන අභිඥා සිත් කියන මේවා විඤ්ඤාතියද උපදවන. ඊළඟට සෝමනස්ස ජවනානි පනිත්ත තේරස හතනම්පි ජනಂತಿ සොම්නස් ජවන් කියත් කියනවා. සොම්නස් ජවන් කියලා එතන කීවේ මුත්තප සෝමනස්ස ජවනානි කනිත්ත තේරස්ස හසනම්පි ජලින් ඒ මොන සොම්නස් ජවන් ගැන කියන්නේ ඒ මොන මොන ජවන්ද කාමාවචර කාමාවචර ජවන් සෝමනස්ස එතකොට ලෝභ මූලෙහි හතරයි අහේතුකෙහි අහේතුකෙහි එකයි අකම සුඛනේ අත්පාද සුඛ අහේතුකෙහි එකයි කාම සෝභනේහි කාම සෝභනේහි අටයි කුසල් හතරයි ක්‍රියා නේ ඒ කියන්නේ කාම සෝභනේහි කුසල් හතරයි ක්‍රියා හතර සෝමනස්ස එතකොට ඔක්කොම 13යි අකුසල් වල ලෝභ මූලයේ ඉලදෙන සොම්නස්සාගත සිත් හතරක්. අහේතුකේයි සෝමනස්ස සහගත හසිතුප්පාද සිත. එතන පහයි. කාම සෝතනේයි අටයි. 13. ඒ 13 තේ හසනම්පි ජනිමි. හසමී කියේ සිනහව. සිනහවද උපදවක්. ඒකට කෙනෙක් කවුරුන් හෝ සිනහසන විට ඒ සිනහවන්ගේ මේ සිත් 13න් යමකි. ඉතින් මේ සිත් 13න් 13ම හැමදෙනාටම උපදින්න නැහැ. එයින් නමයක් ලැබෙන්නේ කාට? පහක් ලැබෙන්නේ රහතන් වහන්සේ. ඒ මොනවාද? අසුප්පාදික ක්‍රියාසිත. රෝමනස්ස සහගත ක්‍රියාසිත, ඒ කියන්නේ මහා ක්‍රියා හතරක්. ඒ පහ. ඒ පහ. ඊළඟට දැන් ප්‍රත්‍යඥේකු නම් සිනහ වෙන්න ප්‍රත්‍යඥේකු නම් ඒ ප්‍රත්‍යඥයා ලෝභ මූල සිත් හතරක් කාමාවචර කුසල් සිත් හතරක්. ඒ අතෙන් සිනහ වෙන්නේ. ඒ සිනහ වන්නේ සෝවාන් පුද්ගලයේ සකුදාගාමි පුද්ගලයේ අනාගාමී පුද්ගලයෙක් නම් එතකොට සිත් කීයකින් දෙයි මාව ඇතිවන්නේ? ඔව් සිත් ඒ කියන්නේ ජීවේ ditthිගත සම්පයුක්ත සිත් නෑනේ. සෝවාන් වුණාට පස්සේ ditthිගත සම්පයුක්ත සිත් නෑ. ඒකට සොම්නස් සෝමනස්ස සහගත ditthිගත සම්පයුක්ත දෙක නෑ. ඒ නිසා අකුසල් වලින් ඉතිරිවන්නේ ditthිගත විප්‍රයුක්ත සිත්. ඒ දෙකත් කාමාවචර කුසල් සිත් හතරයි. කියන හය. ඒ හයෙන් සිනහාවේ. ඒ සයික්ෂේ. අසයික්ෂේක් නම් අසයික්ෂේ කී රහතන් වහන්සේ. රහතන් වහන්සේ නම් ඒ හසුත්පාද සිතත් අකුසල් එකක්වත් උපදින්නේ නැහැ. හසුත්පාද සිතත් ක්‍රියාසිත සෝමනස්ස සහගත ඥාන සංප්‍රයුක්ත ඥාන විප්‍රයුක්ත ව්‍යාසත් හතරක්. ගයි සෝමනස්ස ජවනානි පරිත්ත තේරස හසමන්ති ජනින්. ඊළඟට සීතෝන් සීතුන් හෝතු සමඤ්ඤාතා තේජෝ ධාතු. චිතිප්පත්තාව උතු සම්ඛාන රූපං අධ්‍යත්තංග අධ්‍යත්තංච බහිද්ධාච යතරහං සම්ඛාපේති තේජෝ ධාතුවේ කියන්නේ සීත උෂ්ණ කියන මේ දෙකනේ. ඒකයි සීතෝ සීතුන් නොහොතු සමඤ්ඤාත. සීතයයි උෂ්ණයයි කියා හමුවනු ලබන කියනු ලබන. තේජෝ ධාතුව. ඒකයි තේජෝ ධාතුව කියන්නේ. ඒ තේජෝ ධාතුව පිටිපත්තාව. ඒ තේජෝ ධාතුවද ඇති වෙන එකක් නැති වෙන එකක්. ඇති වෙනවා ඇතිව පැවත නැති වෙනවා. ඒකයි තේජෝ ධාතුවේ ඇතිවන මොහොතක් තිබෙනවානේ. ඇතිවීමක් තියෙනවා. ඒ ඇතිවන මොහොතේදී ඒයින් රූප උපදවන්නේ නැහැ. අර සිත ඇතිවෙනකොට සිතින් රූප උපදවනවානේ. ඒ වගේ රූප උපදවන හේතුවක් වූ තේජෝ ධාතුව ඒ තේජෝ ධාතුවේ උත්පාදක්ෂණෙහිදී රූප උපදවන්නේ නැහැ. බාහිර ඔය දස් වැල් ආදී ඉතත්තර තිබෙන දේවල් ඒවා ඒ බාහිර ඒවායේ උපදවනවා උතු සමුත්ථාන රූප. උතු සමුත්ථාන රූපන් කියන්නේ මේ තේජෝ ධාතුවෙන් උපදවන රූප. දැන් මේ බාහිර ලැබෙන සියලුම රූප උතුජ රූප. ඒවා උතුජ රූප. දැන් මේ මේසය පුතුව ආදී වශයෙන් ගනු ලබන ඒවා ගස් ගැල් ආදී වශයෙන් ගනු ලබන සියල්ල. ඒ ඔක්කොම කියන්නේ උතුජ රූප. උතුජ. ත්‍රිත්වයෙන් හට ගන්නා රූප සේ දක්වන්නේ. මොකද කර්මය පිළෙන්නට ඕන සත්ව සංකාමය. කර්මයක් කියලා ගන්න. ඒක සත්ව සංකාමයක ඉපදින. කප්ප. චිත්ත ඒ සත්ව සංකාමය චිත්ත තියෙන්නේ. ඍතුව වෙන තැන්වල ලැබෙනවා. ආහාර කියන එකත් ගන්න ඒ සත්ව සංකාමය. ඒ නිසා ඔය බාහිර ඔය ගස්වල වලට ලැබෙන ඒ පෝෂණය ආහාර කියලා කියනවා නේද? ඒ ආහාර රූපේ නෙවේ. එහෙම ගන්නෙ නෑ අභිධර්ම. ඒක ආහාර රූපේ කොට දක්වන්නේ නෑ. ඉද රූපේ. ඒක උතිද? ඈ? ඒ වැටීම ඒක ඒ බීජ න්යාමය. ඕජා සංඛා උපසමුත්ථාන රූපං අජත්තංක බහිද්ධාච්ච යථාරහං සම්ථාපේති විදිසු පරිදි ඈ මොකද විචක්ෂණේ පමණයි නෑ ඒ පිටියට පැමිණුණාම පිටියට පැමිණි කල පිටියට පැමිණ උපදවන එතකොට පිටියට පැමිණ උපදිනකොට හැම පිටේම යම් තේජෝ ධාතුවක් පිටියට පැමිණෙන තියෙනවා ඒ නිසා තේජෝ ධාතුවෙන් හැම පිටේම රූප උපදවන සිතින් පමණයි උත්පාදක්ෂණය රූප උපදවන ඕජා සංඛාතෝ ආහාරෝ ආහාර සමුත්ථාන රූපං අජ්ජෝහරණ කාලේ ථානපත්තෝව සමුත්ථාපේති. ඒ එතන කීලේ ඕජාවයි කියනු ලබන ආහාරය ඕජා සංඛ්‍යාත වූ ආහාරය ආහාර අනුභව කරන කාලෙහි කිතියට පැමිණි එතකොට ඒ ආහාරය කිතියට පැමිණියේ කියන්නේ ආහාර කෘත්‍යය සිදු කිරීමට සුදුසු අවස්ථාවට පැමිණි කලෙහි අජ්ජෝහරණ කාලේ කානපත්තෝව සිටියට පැමිණම සමුත්ථාපේති ආහාර සමුත්ථාන රූපං සමුත්ථාපේති ඉතින් <clears throat> පාඩමේ ගැන කියන්නේ මොනවද රූපයන් උපදවන ප්‍රත්‍ය සමූහය රූප සමුත්ථානන කියලා ඉන්නේ. ඉතින් අපි ඒක ඒ පාඩම කිව්වට ටිකක් දුර. ඒ විනාශ වීමට ඍතුනම් සීත ධාතු ගින්න හා උෂ්ණ ධාතු ගින්න කියනු ලබන තේජෝ ධාතුව. මේ ඍතුව පිටියට පැමිණීම සත්ත්ව సంతානයේ ප්‍රතිසන්දි චිත්තයාගේ පිටියේ ඉපත. හැම සිතකම කුඩා ක්ෂණයන්දී. ඒ කියන්නේ හැම සිතකම කුඩා ඒ කියන්නේ හැම කිස්සෙම අධ්‍යාත්මික ඍතුජ රූප උපදවයි. පෘථිවි පර්වත ගස්වැල් ආදී බාහිර సంతානයන් විද හැම කුඩා ක්ෂණයකදීම ඍතුජ රූප උපදවයි. අර චිත්තජ රූප පිළිබඳව පමණයි පිළෙන්නේ නියමයක්. සිතේ උපාදක්ෂණෙහිදී පමණයි රූප උපදවන්නේ, පිටි භංගවලදී උපදවන්නේ නැති. එතකොට සිතනේ රූප උපදවන හේතුව. දැන් මෙතන හැම සිතකම උපාද පිටි භංග කියන ක්ෂණත්‍රයේදීම රූප උපදවනවායි කියලා කීවේ පිටින් උපදවන එක ගැන කතා කරන්න නෙමෙයි. ඒ රූප උපදවන කාලය දැක්වීමට ඒයින් පෙනෙන පෙන්නේ පෙනෙන්නේ කුමක්ද? දැන් ඒ ඉර්තිජ රූප හැම ක්ෂණයක් සිදීම උපදිනවා. ඉවේ හැම සිතක තියෙන උපාද ප්‍රතිභංග කියන ක්ෂණ තුනනේ. දැන් අපට මේ ගත වෙවි යන කාලය දක්වන්නට තියෙන ඊටාම කුඩා මින්ම මොකක්ද? මේ සිත. සිතනේ සිතේ වාද ප්‍රතිභංග. ඒ කියන්නේ හැම සිතක්ම ඔය ක්ෂණත්‍රයේ ඉක්මවමින් පවතින්නේ. ඇති වෙනවා, පවතිනවා, නැති වෙනවා. ඊළඟට සිතක් ඇති වෙනවා, පවතිනවා, නැති වෙනවා. ඒකයි මේ අපේ කාලය පිළිබඳව දක්වන්නට තියෙන්නේ. නේ? තවත් විදිහකින් කියනවා නම් මේ අපි මමයි කියලා ගනු ලබන මේ ස්කන්ධ පංචකය නාම රූප දෙකක් නේ. පඨවි ආදි ධාතු සංඛ්‍යාත රූපයකු රූප තිබෙනවා. ඊළඟට ඒ ඇතුළු කොට පවත්නා චිත්ත චෛතසිකය කියන නාම ටික. ඉතින් මේ දෙකෙන් ඉතා කෙටි කාලයක අවශ්‍යයක් තිබෙන්නේ සිතට. රූ ඒ සිතට තිබෙන සිතයි චෛතසිකයි සමාන ආයු කාලයක් තිබෙන්නේ. ඒකට කියනවා චිත්තක්ෂණය ඒ චිත්තක්ෂණය කියන්නේ සිත කායු කාලය. ඒ සිත කායු කාලය නැවතද කුඩා ක්ෂණ තුනකට බෙදෙනවා. සිතය හත ගන්නවා, පවතිනවා, නැති වෙනවා. ඒ හැපදැම්මයි පැවැත්මයි නැතිවීමයි කියන මේ තුනම එක සමාන කාල තුනක්. ඇතිවීම, පැවතීම හෝ නැතිවීම කියන මේ තුනෙන් එකක්වත් අනිකට වඩා දිගත් නෙවෙයි, කොටත් නෙවෙයි ඒක සමාන ආයු කාලයක්. කාලයක් තිබෙනවා. ඒ ඈ ඒ කාලයේ තිබෙනවා. ඊට වඩා දිගු කලක් රූප එක රූපයක් ඇති වෙලා පවතින. ඒකයි අර රූපවලදී වැඩි රූප සංඛ්‍යාවක් චිත්තක්ෂණ 17ක් පවතිනවා. රූප 22ක් පිළිබඳව කියනවා චිත්තක්ෂණ 17ක ආයු කාලයක් තිබෙන්නේ කියලා. ඉතින් එයින් අදහස් කරන්නේ කුමක්ද? එක රූපයක් ඇති වෙලා ඒ රූපයේ පැවතිලා නැති වෙන කාලය තුලදී සිත් නම් 17ක් ඉපදිලා නැති වෙනවා. දැන් මෙතන ඉඳලා බෙදෙන්න චිත්තක්ෂණ 17ක් දක්වනවා නම් මෙතෙන්දී හත ගන්නා රූපය මේ සිතේ සංරක්ෂණයේදී නැති වෙන්නේ. නමුත් ඒ අපරතරයේ සිත් 100ක් උපදිනවා. සිත් 17ක් මේ සිත් දෙකත් එක්කම සිත් 17ක්. ඒ කියන්නේ සිත් 17ක ආයු කාලයක් තිබෙනවා. ඒ වැඩි සංඛ්‍යාවක් රූප. අනිත් 22 කීවේ රූප හයක් අත්තරලා. ඒ රූප හයෙන් විඤ්ඤාති රූප දෙකට තිබෙන්නේ එක චිත්තක්ෂණයක. එක චිත්තක්ෂණය කියන්නේ උපාදිතී භංග කියන ක්ෂණත්‍රයකින් යුක්ත චිත්තක්ෂණයක අවශ්‍යයි. කාය විඤ්ඤාතියට තියෙන්නේ වචේ විඤ්ඤාතියට තියෙන්නේ. ඊටත් වඩා අඩු කාලයක් උපචේ සම්පති අනිත්‍යතා කියන තුනට තිබෙන්නේ. ඒවත් තිබෙන්නේ එක කුඩාක්ෂණයක්. උපාද කියලා අපි ගන්න ලබන කුඩාක්ෂණය කියන්නේ ඒ විදිහේ කුඩාක්ෂණ තුනකුයි මේ උපචේ සංතති අනිත්‍යතා. අනිත්‍යතා කියේ භංගය උපචේ සංතති කියන්නේ හටගන්න. උපාදිතී භංගය. ඒකට ඒ උපාදය පිටිය කියන එක තමයි ජරතා. ඒ ජරතා රූපය කුඩාක්ෂණ 49ක්. දැන් රූපයක් පිළිබඳව කතා කරන විට මේ උපාදක්ෂණය මේ භංගක්ෂණය එතකොට මේ මුල් සිතේ උපාදක්ෂණේ රූපේම උපාදක්ෂණය කොටගත් කලෙහි ඒ රූපේ චිත්තක්ෂණ 17ක් ගතකොට නැතිවන්නේ මේ 17 සිතේ බණ්ඩක්ෂණ. එතකොට මේ අපේ තියෙනවා උදාක්ෂණ උදාක්ෂණ 49ක්. ඒ 49 රූපේ චිතික්ෂණය. ඒ රූපේ චිතික්ෂණය තමයි මෙතන ජරතා රූපය කියලා ගන්න. එහෙම නැත්නම් අමුතු රූපයක් නෙවෙයි. ඒවා ඒ රූප ඒ නිසා ඒවට ලක්ෂණ රූපේ කියලා නම් දීලා ඒ රූපයක් ගැන කියන රූපයක දිරීම අප ගන්නා රූපය දිරවිරා පවතින්නේ නැති වෙවි නැති වෙන්නට යන්නේ තවත් විදිහකින් කියනවා නම් ඔය පිටියේ කියන්නේ ජරතාවේ කියන්නේ කුමක්ද භංගයේ වෙතට යාම හරියට මැරෙන්නට යනවා වගේ මරණයට යාම සංගයට යාම, සංගාභිමුඛ ගමන. සංගයේ වෙතට යාම ඒ චරතාර්ථය. ඉතින් ඒ රූපවලට උපාදේට ඒ උපචේත කියන්නේ සම්පතියට තිබෙන්නේ. උපචේ කීවේ ඒ ඒ රූප ශීර්ෂයන්හි කලමු පහළ. ඒ කියන්නේ දැන් කර්මජ රූප ගත්තොත් අපි ඒ කර්මය නිසා උපදින රූප වලින් මෞඛසය ප්‍රතිසන්දි ගන්නා කෙනෙකුට ඇතිවන්නේ පළමුවෙන්ම හටගන්නේ කාය දසක භාව දසක වතු දසක කියන්නේ අපි ගන්න කායත් ප්‍රසාදේ අපි වෙන කියන්නේ කාය භාව යන ඉතිභාව වූ භාව වතු වතු කියන්නේ හදේ වතු ඒ දැන් ඒක හටගත්තේ ප්‍රතිසංගිතිතේ උත්පාදක්ෂණය. ඒ ප්‍රතිසංගිතිතේ උත්පාදක්ෂණයේදී හටගෙන මෙතන මේ මේ කායත් පාද යන්ගේ පළමු පහළවීම පළමුවෙන්ම හටගත් අවස්ථාව මේ භවයේ පිළිබඳ ඒ වගේ භාව රූපයයි වස්තු රූපයයි කියන තුනම දැන් මේ විදිහට පැවතගෙන යනවා දැන් මේ මේ එකිනෙකට මුල් මුලදීම හට ගැනීම දක්වා පිළිෙන්නේ උපච්ඡය උපච්ඡය දැන් ඊළඟට මේවා දිගටම හටගෙන යනවානේ අර ජීවනයේ හැම සිතකම හැම ක්ෂණයක් පාසාම උපදිනවායි කියලා ඒ කාලය තුලදී එයට ඕන නම් මේවා පිළිබඳව කියත හැකි සංතති කියලා. දැන් කාය ප්‍රසාදයේ පළමුවෙන්ම හටගත්තා. ඒ ඒ කාය ප්‍රසාදය පිළිබඳ උපචය. ඊළඟට ඒ කාය ප්‍රසාදය හටගත්තේ අපි ගන්න මෙහෙම. පටිසන්ධිස. දැන් මෙතන පටිසන්ධිසිතේ කියුවත් මේ පටිසන්ධිසිතේ ගත්තාම ඒ පටිසන්ධිසිතේ උපාලක්ෂණෙදී කාය ප්‍රසාදය හටගත්තා. ඒ භව රූපය හටගන්න. ඊළඟට වස්තු රූපය හටගන්න. මේ මේ මේ ශීර්ෂ තුනක පළමු පටන් ගන්න ආරම්භ. ඒක උපචර. ඒක උපචර. ඊළඟට ඒ ප්‍රතිසම්පිතේ ප්‍රතික්ෂණෙහිදී කාය භාව වස්තු උපදින. එතකොට ඒක උපචේ කියලා දක්වන්නේ නැතිව කියන එක සම්පතිය. ඒක සම්පතිය. ඒ සංතතිය දැන් මේ මේක පටන් ගත්ත ආරම්භ. ඊට පස්සේ ඒ පරම්පරාව දිගටම යනවා. ඒක සංතතිය. ඔව්. දැන් තව තැනක එනවා උපචේ කියලා කියනවා ඉතියා. මේ කර්මජ රූප සියල්ලම සම්පූර්ණ වෙනතුරු ඒ රූපයන්ගේ හටගන්න උපචේ කියලා. දැන් ඒක සිදුවන්නේ එතකොට 77 වෙනි දිනේනේ. 77 වෙනි දිනේයි මේ දිනේ 11 වෙනි සතියේ අන්තිම දිනෙහිදී දක්කු දසක සෝත දසක ගාම දසක වත් ගාම සතිවහා දසක ඒවා උපදිනවා එතකොට ඒවා ඉපදින්නට ඒවා ඉපදීම ගුණාම තමයි කර්මජ රූප සියල්ල සම්පූර්ණ අනේම සම්පූර්ණ වෙනතුරු කර්මජ රූපයන්ගේ වුවද නැවත නැවත හට ගැනීමත් උපචේකියා එහෙම ගැනීමක් කියන උපචේකියා ඊළඟට ඒවා සම්පූර්ණ වුණාට පස්සේ ඒ තීර්ෂයන් ඒක ඒවායේ නැවත නැවත හටගන්න සංස්කෘතිය. එහෙම දෙවිධයකට දක්වලා. උපචේ සම්පති. කොහොම හරි උපචේ කියන්නේ පළමු පහළ වීම සංස්කෘති කියන්නේ ඒ නැවත නැවත පහළ වීම. ඉතින් අන්න ඒ වාත ඒවා එක්කොට එන රූප නෙමෙයි. දැන් උපචේ කියලා ගත්තේ ඒ ಜಾති රූපේම. ಜಾති රූපේ කියන්නේ හටගන්නේ. රූපයක හටගන්න වෙනම දක්වනවා ಜಾති රූපයක. ඒ කියේ අමුතු රූපයක් හටගත්තා නෙමෙයි. අර රූපයේ පහළ වීම, ඇතිවීම කියන එක. ඊළඟට ඒ પરම්පරාව වශයෙන් නැවත නැවතත් ඒ රූපයන්ගේ හටගන්න සංපති ක්‍රියාවක්. ඒ නිසා මේ අභිධර්මාර්ථ සංග්‍රහයේම කියනවා ಜಾති රූපමේව උපචේ සංතති නාමේන පෞච්ඡති කියලා. ಜಾති රූපයම උපචේ සම්පති කියන මේ නම් වලින් කියනවා. ජාති රූපය ගැන හත ගැන. ඉතින් උපචේ සම්පති කියන මේ දෙකේම කියන්නේ කුඩාක්ෂම දෙක. උපචයක් කුඩාක්ෂමයක් සම්පතියක් කුඩාක්ෂමයක් අනිත්‍යතා කියලා අන්තිමට දැක්වා දක්වන්නේ කුඩාක්ෂම. ජරතා රූපය පමණයි කුඩාක්ෂම 49ක්. දැන් මේ හැම රූපයකටම ඒක තියෙනවා. ඒ කාය ප්‍රසාදයේ ගත්තත් භව රූපේ ගත්තත් හදේ වස්තුව ගත්තත් චක්කු කියන ඒ ගත්තත් සෝත ඝාන ජීවහා කියන මේවා ගත්තත් අතගැන්ම උපචය නැත්නම් සම්පති ඊළඟට ජරත දිරදරා ඒ කියන්නේ කුඩාක්ෂණ 49 ඊළඟට එහි අවශ්‍ය සම්පූර්ණ වෙලා නිරුද්ධ වෙනවා ඒ භංගය ඒ තමයි අනිච්චතාව ඒ නිසා ඒ වාත නැහැ අර මේ චිත්තක්ෂණ 17ක අවශ්‍ය. චිත්තක්ෂණ 17ක අවශ්‍ය දක්වනවා නම් කුඩාක්ෂණ කීයක්ද? කුඩාක්ෂණ 51ක්. ඒ කුඩාක්ෂණ 51ක් එන්නේ නැහැ. ඒ කුඩාක්ෂණ 51 සම්පූර්ණ වන්නේ උපචේත එකක්. නැත් සංතතිය උපචේත හෝ සංතතියට එකක්. හරිලා කුඩාක්ෂණයක් අනිත්‍යතාවක එක ක්ෂණයක් කරලා ඉතිරි 49 ජරතා. ආහාර ඒකට කන බොන ආහාර අධ්‍යප්ත ආහාර නම් කන බොන දෙහි පවස්නා ඕජාව. හෙද අධ්‍යප්ත ඕජා බාහිර ඕජායි දෙවදෑරුගේ. ඒ ඕජාව සමාධි උත්පාදක්ෂණෙහිදී ආහාරද රූප නූපදයි. ඒවත් ඒ ඒකේ උත්පාදක්ෂණයේදී ඒකේ හටගන්නේ වීම රූප උපදවාගෙන හටගන්නේ නැහැ. ඒ උපාදක්ෂණයේ ඉක්මවා පිටියට පැමිණි කලෙහි ම රූප උපදවයි. මෙහි කිය යුත්තේ ඇත බාහිර ඕජාවට පමණක් රූප ඉපදවීමට ශක්තියක් නැත. අධ්‍යාත්ම බාහිර ඕජා දෙක එකට මිශ්‍ර වන රූප උපදවයි. මෙසේ එකට මිශ්‍ර වූ ඕජාව චිත්තයන් පිළිබඳ හැම කුඩාක්ෂණයකදීම ආහාරජ රූප උපදවන බව දකින්න. එතකොට ආහාරජ රූප ඉදීමත් උතුජ රූප ඉදීමත් කර්මජ රූපේ ඉදීමත් උපදින්නට පටන් ගන්නත් පටන් නේ කර්මජ රූපත් උපිද රූපත් ආහාර හැම ක්ෂණයක් පාසාම හැම කුඩා ක්ෂණයක් පාසාම චිත්තජ රූප පමණක් ඒ සිතේ උපාදක්ෂණයේදී පමණයි හටගන්නේ උපාදක්ෂණය එදින පදේ රූප මොකද කිව්වේ? එක එක භවයකට ඒ ඒ භවවල අටගන්නා රූප ඒ ඒ භවයේ ප්‍රධානම දේ කුමක්ද කියලා උත්සාහගත්තොත් අපි දන්නවනේ කර්මය කියන්නේ නේ ශරීරයේ විශාල වෙනවා තමයි ඍජු රූප කියන මේ නිසා ශරීරය විශාල දෙයක් හැටියට වැඩෙන. නමුත් කර්මය කියන එක ප්‍රධාන තැනක් ඒ ඒ වගේම මේ භවවල මේ භවයට નિયમિત ආශය. මේ කාලවල નિયમિત ආශය. මේ මෞ කුසක ප්‍රතිසම්පදන්නා සත්‍යයක ඒ ඒ වගේම කුඩා කාලයක්, තරුණ කාලයක්, මහලු කාලයක් කියන එහෙම කාල දැන් දී තිරෙන සත්ව කොටසක් අපි ඉන්නවා දකින්නවානේ. දැන් දෙවිවරුයි කියන පිරිස නම් හරියට 12 වෙනිදී කෙනෙකු වගේ එකවර පහළ වෙනවා කියා දක්වනවා. එහෙම පහළ වුණා. ඒ අයගේ ශරීරද මේ අනිත්‍යයට භාජනයි. ඒවා දිගටම පවතිනවා නෙවෙයි. ඒවාටත් ඒ ශරීරවල අත්තිරන රූප ඒ රාත අයිති ආයු කාලයේ චිත්තක්ෂණ 17 ගතකොට නැති වෙනවා. නැති වෙනවා. නමුත් ඒ කර්මය මේ මිනිස් උපතක් ලබා දෙවන කර්මයට වඩා බලවත්. බලවත්. ඒ එහි ඇතිවන්නා වූ රූපද මේ ආකාරම නෙවේ. දැන් මේ රූප වල දැන් අපේ ශරීරවල තිබෙන රූප වලට ප්‍රධාන එකක් තමයි මේ කරජකය කියන්නේ. ඒව ගැන අපි සාකච්ඡා කරලා නැහැ කරජ කය කියන්නේ. මෞපිය සම්බන්ධය නිසා අපට ලැබෙන ශරීරයක් තියෙනවා. ඒ ඒ මෞපිය සම්බන්ධය දැන් එහෙම නැතුව මේ පහළ වීමක් අප පිළිබඳව දක්වන්නේ නැහැ. දක්වන්නේ. එහෙම කරජ කයක් අපට ලැබෙනවා. ඒ කය අපගේ මරණයෙන් පස්සේ ඉතිරි වෙන ශරීරයක් අපිට තිබෙනවානේ. දැන් දෙවිවරුන්ට එහෙම නෙවෙයි. ඔවුන්ගේ ශරීරය ඔවුන්ගේ මරණයත් සමගම අතුරු දහන් වෙනවා. හරියට කපුරු පිලිස්සුවා වගේ. ශරීරයේ අතුරු දහන්. ඈ? මොකද? ආයු කාලය කිව්වේ? ඔව්. ආයු කාලය ඒකේ වෙනසක් නැහැ. රූප කොහේ ලැබුණා? හැම රූපයකටම තිබෙන්නේ චිත්තක්ෂණ 17ක අවශ්‍යයි. ඉතා වැඩි සංඛ්‍යාවක් රූප. අනිත් රූපවලට සිතින් උපදවන රූප අතුරෙන් කාය විඤ්ඤාති වචී විඤ්ඤාති කියන මේ දෙකට තියෙන එක චිත්තක්ෂණයක්. උපාදකති භංග කියන ක්ෂණත්‍රයකින් යුක්ත වූ චිත්තක්ෂණයක කාලය. ඒ උපචේ සම්පති ජරතානිකතා කියන ඒවාට අර කියන ලද පරිදි ඒ ක්ෂණ ඒවා ආයු කාල වශයෙන් දක්වන්නේ. ඒ රූප පිළිබඳව තත්වයේ එහෙමයි. නමුත් ශරීරයේ කියනවා රූපයන් වැඩෙන කාලයක්. දැන් ඒ ඒ ඒ භවවලට નિયમિત පරිදි එහෙම වැඩෙන කාලයක්. දැන් බලන්න ලදරු ශරීරේ ලදරු ශරීරයේ කොයිතරම් ඉක්මනින් වැඩිගෙන යනවද? දැන් දැන් ආහාර පාන ලබා ගන්නට. ඉතින් අපතරම් කන්න බොන්නේ නැහැ. විශාල සමහර දැන් ලොකු වැඩි ගිය කෙනෙක් සත් කෙනෙක් ලොකු ආහාර මේ මේ සිංහලක් භුක්ති විඳිනවා. කුඩා දරුවෙක් එච්චර ගන්නෙ නෑ. නමුත් ඒ ළමයාගේ ශරීරය බොහොම ඉක්මනින් වැඩෙනවානේ. ආහාර විතරක් නේ. ඒ ආහාරය ඕන. ආහාරය ඍතු ආදී ඒ සියල්ල දෙන උපකාර. ආහාරයෙන් කෙරෙන පෝෂණය අර ඍතුයෙන් ලැබෙන පෝෂණය කියන ඒවා කොහොම නිසා ශරීරය වැඩෙන්නේ. ඒ වැඩිම වැඩෙන කාලයක්. දැන් ඊළඟට වැඩිලා එක්තරා ප්‍රමාණයකට ආවට පස්සේ ආහාරයෙන් ඊළඟට ශරීරයේ වර්ධනයක් වෙන්නේ නැහැ ඔව් ඊට පස්සේ අඩුනේ ඒ වැඩිමාදී දැන් පස්සේ හොඳටම වයස්ගත වූ කලදී කොයිතරම් ආහාර දුන්නත් ඒ ශරීරය වැඩෙනවා එතකොට අර තේජෝ ධාතුව කියන ප්‍රධාන වශයෙන් ඍතුව ඒ ඍතුයෙන් කරන ඒ වැඩිම කුඩා කාලයේදී මෝරාගෙන යනවා වැඩන ඊළඟට ඉතින් කරන්නේ තේජෝ ධාතුවෙන් කරන්නේ තීලනය. එතකොට වැඩිම නෙවෙයි සිදුවන්නේ. ඔව්. දිලීම. ඒ නිසා ආහාර කොච්චර ගත්තා. ආහාරයෙන් කරන්නේ ශරීර වර්ධනයම කියලා කීවට ඒක ඊතරම්ම සුදුසු නෑ. අනිත් ඒවා නිසා ඇතිවන වර්ධනයට රුකුලක් දෙන්නේ ආහාර. ආහාරයෙන් දෙන්නේ රුකුල. දැන් දැන් ඒ කියන්නේ ශරීරයේ හොඳට උසමහත් ශරීරයක් තියෙන කෙනෙකුට. නමුත් ඒ තැනැත්තාට ආහාර නොදී දවසක් දෙකක් තිබ්බොත් කතා කරගන්න යන්නේ ඉන්නවා කන නැතුව යනවානේ. ඒ මොකද? ඒ ආහාරයෙන් ලැබෙන පෝෂණය. ඒ පෝෂණයන අනිත් රූපවලටද උපකාරයක් ඒ කියන්නේ. වැඩිමත ආහාරය කර්මය දෙකේ කර්ම ඒ ඔක්කොම උපකාරයි. උපකාරය නම් ඒක කාලයකදී ශරීරය වැඩි ඊළඟට ත්‍රිහිගෙන යනවා. ඒකන දැන් මේ ඒකට බීජ නියාමයේ කියන්නේ බීජම නියමේ නෙවෙයි ඒක ඒ ඒ සත්‍යයන් ශරීර පිළිබඳවම කියන සත්‍යයක් කියන ඒක දැක්කන් ජරාවක් ගැන කොහොමද කියන්නේ ඈ මොකද ඔව් චිත්ත ඔව් චිත්තජ රූප ඒ ඔක්කොම තමයි කර්මයෙන් ආහාරය උත්සව දැන් ආහාර නොදී තිබ්බොත් මොකද වෙන්නේ වැඩනවා නෙමෙයි නොතී තිබ්බොත් මැරෙනවා නේ මැරෙනවා නේ ඒ මොකද ආහාරයෙන් දෙන පෝෂණය ඒ පෝෂණය තිබෙන්නට ඕනේ දැන් අප ඉපද සිටින්නේ කර්මයෙන් තමයි අපට ප්‍රතිසන්දිය ලැබුණ කර්මයෙන් ඒ ප්‍රතිසන්දිය නිසාම ලැබුණු ප්‍රතිසන්දිය දුන්න කර්මය නිසාම ලැබුණු ලැබුණ කර්මයෙන් උපදවපු අස්කන්නාසාදී ජීවිතේන්ද්‍රිය සහිත වූ රූප පුඤ්ජේකුත් තිබෙනවා ඒවාද විශාල එවනේ. දැන් මේ ශරීරය විශාල වෙලා තිබෙන්නේ. මොන රූප වලින්ද කියලා අහුවොත් අපිට කියන්නට බෑ ඒවා කර්මජ රූප වලින් කියලා. කර්මජ රූප වලින් ඇතිවෙච්ච විශාලකමක් නෙවෙයි. ඒක ආහාර රූපයෙන් ඇතිවෙච්ච විශාලකම කියලා කියන්නට බෑ. මේ උතුජ උතුජ රූප කලේ කර. හැබැයි ඔක්කොටම ඕන කරන. දැන් කර්මජ රූප, චිත්තජ රූප, උතුජ රූප මේ ශරීරෙහි මේ විදිහට පැවතගෙන යන්නට ආහාරයෙන් ලැබෙන උපකාරය පිළෙන්නටම ඕන. ඒක නැති වුණොත් මොකද වෙන්නේ? මැරිලා යනවා නේද? ඇද වැටෙනවා. ඒ නිසා ආහාරයෙන් පිරෙන ඒ රුකුල බොහොම සැලකිය යුතු එකක්. සැලකිය යුතු එකක්. එදින් ආහාරයෙන් යැපෙන පිරිසක් නෑ. දැන් ආහාරය වුණා කරන්නේ නෑ ධක්මයින්ට. ධක්මෝ ආහාරය යැපෙන්නේ නෑ. ඒක ආහාරද රූප නෑ. ආහාර රූප නැහැ. ඒ ඔවුන්ගේ කර්මයෙන්ම ඈ ඔය පීති බක්කා මොකද ඒ රූපී බ්‍රහ්මයෙන්ට ආහාරය නැහැ. දෙවියන්ට තියෙන ආහාරය. හැබැයි අපි වගේ මේ මහා ලුක්කාල ගොරෝසු ආහාර නෙවෙයි. ඔවුන්ට තියෙනවා දිව්‍ය ඕජා. ඕජා. ඕජා. නමුත් ඒක ලැබෙන්නට ඕනේ. අපි ඈ ඔව් දැන් අපට අපට ආහාර නැතුව වේලක් ඉන්නකම් සමහර විට වේල් දෙකක්. දැන් ඔය සමහරු මේ උපවාස කරනවා. උපවාස කරමින් වතුර බීලා මොනහරි කරලා ඔය කාලයක් ඉන්නවා. නමුත් ඒයින් සිදුවෙන පීඩනයක් තියෙනවානේ. මොකද අර රූපවලට අනිත් රූපවලටද මේ ආහාර රූපයෙන් ලැබෙන උපකාර ලැබෙන්නට ඕනේ. ආහාරයෙන් කරන ප්‍රධාන දේ තමයි අන්නේ රූපවලට උපස්තම්භනය. ආහාරජ රූප උපදවන එක එක නෙවෙයි ප්‍රධාන එක. අන්‍ය රූපවලට කරන උපකාරය. උපස්තම්භනය කියන්නේ ඒ ඒ උපස්තම්භනය ආහාරයෙන් ලබා ගැනීම. ඒක නොලැබුණොත් ඒ රූපවලටද පැවතගෙන යන්නට බැරි වෙනවා. විශේෂයෙන්ම කර්මයේ රූප. ආහාරයෙන් තමයි ඍතුජ රූප හම්බෙන්නේ. ඍතුවත් වෙනම ලැබෙනවා. දැන් බාහිරව බාහිර ඍතුයෙන් මේ ශරීරයේ රූප උපදවනවා. දෙවි જાති, පොළ જાති නෑ නෑ ඒ ඒ හරි දැන් දැන් ආහාර වශයෙන් ආහාර වශයෙන් අපි ගනු ලබන දේවල් ඔක්කොම උතුජ රූප තමයි නේද ඒවා මේ දැන් ඔය දෙඩි මේ ධාර්මයේ ඔක්කොම උතුජ රූපයේ කියන හටගත්තු රූපනේ ඉතින් ඔය අතරේ මේ ඒ මක්ෂමාංශ කියලා ගත්තා ඒවා ඒ ඉතිරි වෙලා තියෙන උතුජ රූප තමයි වැය ඉතිරි වෙලා තියෙන උතුජ රූප. ඒ ඒ උතුජ රූප කිව්වට ඒවා උතු වශයෙන් නෙවෙයි ඊළඟට ඒ ශරීරගත වී එයි උපදවන ආහාර ඕජාවෙන් උපදවන රූප. ඒවා ආහාර රූප. ආහාර රූප. තේජෝ ධාතුවයි උතු කියන්නේ. ඉතින් මේ තේජෝ ධාතුව මේ හැම කර්මයෙන් කර්මයෙන් උපදවන රූපවලක් තිබෙනවා. සිතින් උපදවන රූපවලක් තිබෙනවා. ආහාරයෙන් උපදවන රූපවලක් තිබෙනවා ඉස්යෙන් උපදවන රූපවලක් තිබෙනවා ඒ මොකද හැම රූප කලාපයකම පඨවි ආපෝ තේජෝ වායෝ කියන මේ භූත රූප හතර තියෙනවා එයින් ඒ හැම කලාපයකම තියෙන තේජෝ ධාතුව එයින් රූප උපදවනවා හිතයට පැමිණ එයින් රූප උපදවනවා ඒ නිසා ඒ රූප පිළිබඳව කියනවා කම්ම සමුත්ථාන උපජ්ජති කම්ම සමුත්ථාන උපදේ කියන්නේ කර්මයෙන් හටගත් රූපයන්හි පවස්නා තේජෝ ධාතුවෙන් උපදවන රූපය. චිත්තපච්චේ උපසමුත්ථාන. චිත්තපච්චේ උපසමුත්ථාන කියන්නේ චිත සිතින් උපදවන රූප තිබෙනවානේ. ඒ සිතින් උපදවන රූපයන්හි පැවති තේජෝ ධාතුවෙන් උපදවන රූපය. ආහාරපච්චේ උපසමුත්ථාන. ආහාරයෙන් උපදවන රූප තිබෙනවා. ආහාරයෙන් උපදවන රූප කලාප වශයෙන් කියනවා දෙකක් දක්වලා කියනවානේ. සුද්ධාෂ්ටකයන් ලෞකාදී ඒකාදශකයක් කියනවා. ඒ සුද්ධාෂ්ටක ලෞකාදී ඒකාදශක කියන මේ කලාප දෙකේම තිබෙනවා තේජෝ ධාතුව. එතකොට ඒ ආහාරජ රූප ආහාරජ රූප කලාප වල තේජෝ ධාතුව තියෙනවා. ඒ ආහාරජ රූප කලාප වල ඇති තේජෝ ධාතුවෙන්ද රූප උපදවනවා. එතකොට ඒක ආහාරජ රූප නෙමෙයි. ආහාරයෙන් උපදවපු රූපෙහි තිබෙන තේජෝ ධාතුව. ඒ නිසා ඒකට කියන්නේ ආහාර පච්චය උතුසම්ඛාම. ආහාර පච්චය අන්න ඒ විදිහට අර බ්‍රහ්මයේ ඒ රූප උපදවනානේ. ඔවුන්ට ලැබෙන්නේ බ්‍රහ්මයින්ගේ ශරීරය ආහාරද නැහැ. ඒ නිසා ඔවුන්ට ලැබෙන්නේ කර්මජ රූපය. චිත්තජ රූපය. ආහාර රූප නැහැ. අන්න ඒ විදිහට ඉතින් ඒ නිසා රූප වැඩෙනවා. දැන් උසුජ රූප වැඩි වෙන්නට කාරණයක් නෑ. කම්ම කම්ම කම්මපච්චේ උපසමුත්තාන, චිත්තපච්චේ උපසමුත්තාන, ආහාරපච්චේ උපසමුත්තාන, උතුපච්චේ උපසමුත්තාන. ඒ කියන්නේ ඍතුයෙන් උපදවන රූප තිබෙනවානේ. ඒ රූපවලද තියෙනවා ඍතු. තේජෝ ධාතු. ඒ ඉන්න රූප උපදව. ඒ විදිහට කලාප කීපයක තිබෙන પરම්පරාවසෙන් ඒ ඒ තේජෝ ධාතුවෙන් රූප උපදවන. අන්න ඒ නිසා තමයි ඒ උතුජ රූප කලෙබරේ නිසා විශාල දෙයක් ගන්න. අපි අනිත් දවසේ එතන සිට කතා කරමු. සබ්බේ සංඛාරා විචාති යදා පඤ්ඤාය පසතිය සමිච්ඡති කේසමෝ සුඛ්‍යා सकते संसारा दुखा कदा प्रणाय विंदते नित्ये समग्रो सिद्धिया सते प्रमाणता कदा प्रणाय असत्या तन्मूलते समग्रो सिद्धिया दुःखकर्ता जन दुःखा कर्ता जन भया सुखकर्ता सुशोका सते काल में देवा नादा पिता